මේ යහපාලනය හොරු ඇල්ලීමේ මාතෘකාව. එකැන මූල්්‍ය අපරාධ මහජනතාවගේ දේපල විනාස කරපු මහජන නියෝජිතය නමින් පෙනී හිටපු චෞර රැල සම්බන්ධයෙන් කටයුතු කරද්දි මේ අරගලය ගෙනියන්න ඕන අපි දෙදස් එක දක්වාවත් අවම වශයෙන් යනවාරයට පෙළගෙහුණ ඒම සමාජ මේ UMP හොරාද ශ්‍රී ලංකා හොරාද වෙන හොරෙක්ද අරයද මෙයාද කියන්න ප්‍රශ්නයක් නෙමේ එනිසා දැන් පොලිස් මුල් අපරාධ කොට්ටාසේ වනත් ක්‍රියාත්මක වෙන්න ඕන දෙදස් එක දක්වා හරින සමහරුන්වා ශ්‍රී ලංකායක ඇ බේරන්න උත්සාගන සමාරුන්වා එක්ස ජාතික පක්ෂය බේරන්න උත්සාහන්න හවුල් ආණ්ඩුවක් තියෙන නිසා ශ්‍රී ලංකා UMP දෙගොල්ලො තෝරාගත් පිරිසක් තමයි දැම් මෙතන මේ වැඩයට සම්බන්ධ වෙලා තියෙන.